පච්චුප්පන්නේච පත්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති තී ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ අය ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ සදහැවර පින්නතුනේ ආරාධිත බෞතුන් අපට මෙන්න මේ විදිහේ ආරාධනයක් කරනවා අනාගතයේදී හෝ අතීතයේ හෝ සිතුවිලි වල නොඉඳ වර්තමානයේ විදසුන් වලින් දකින්නට සිත හදා ගන්නා අයුරු සරලව පහදා දෙනමින් ගෞරවපූර්වකව ආරාධනය කරමු. ආරණ්‍ය සූත්‍රයේ සඳහන් ගාතාවක් මාත්‍රිකා පාඨය ගත්තේ ආරණ්‍ය සූත්‍රය ගැන සඳහන් කරන්න නෙවෙයි. මේකට අදාළ මාත්‍ර ගාතාව එක බැවින් මෙම ධර්මානුශාසනාව කිරීමේදී අපට අයන්නෙන් පටන් ගන්න වෙන්නේ නැහැ. මේ ධර්මයේ ගොඩක් ඇසූ අයට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයේ පටිසෝතගාමී ප්‍රතිපදාව කෙසේ කළ යුතුද කියන එක පැහැදිලි කරන ලෙස කරන ඉල්ලීමක් මේ. මේ වචනවල පුංචි පුංචි වෙනස්කම් තිබෙනවා. මම එහෙමම නෙවෙයි ඇත්ත සිද්ධිය. ඒක මම පැහැදිලි කරන්නම්. දැන් අපි අපි පිළිබඳව ඉගෙන ගන්න වෙනවා. අපි ලෝකෙට පේනකොට ස්ත්‍රී පුරුෂ හිපැදි පුද්ගලයෝ. විවිධයි. අපි තව ටිකක් ගමරින් ගත්තාම සිතේ කය දෙකේ එක එක පැවැකේ පැවැත්ම. ඒ කවේ පැවැත්ම වචනේ පැවැත්ම සියල්ල පාලනය කරනු ලබන්නේ සිත විසින්. සිත හැම විටම වර්තමාන මොහොතේ හටගෙන නැතන එකක්. ඉතිහාට ඒකට ස්වභාවික ආයස දීලා නැහැ. එන්න මේ වර්තමාන මොහොතේ හැටක හටගෙන නැතන එක තුල සසරේ ප්‍රමාදයත් අප්‍රමාදයත් දෙකම දේශනා කළ ධමයක් බුදු දහම කියන්නේ. ඒක ප්‍රත්‍යඥ සමාජයක දන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රියාවලිය ඒක තුළ විවරණය කරනවා. ඔවුන් බුදුන් වහන්සේට සවන් දුන්නොත් ඔවුන්ට ඔවුන් ළඟ තිබෙනා වූ අඩුපාඩුව භවගාමිත්වය, භව බන්ධනය, ප්‍රමාද විහරණය තේරෙනවා. එතකොට උන්ට කල්පනාවේ බුද්ධ චරිතයයි බෞද්ධ සංස්කෘතියයි අවුරුදු 2700ක් ඉතිහාසය දැනගෙන හිටියට දැනගන්න ඕන මූලික දේ අපි දැනගෙන හිටියේ නෑ කියලා. දැන් මේ සවන් දෙන ඔබ ජීවිතයම් කොටසක් ගත කරපු අය. ඒ ගත කලේ ස්ත්‍රී හෝ පුරුෂ හෝ බෞද්ධ හෝ ආදි වශයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක තුළ ඔබට සිදු වුණා වූ හානියක් තියෙනවා. ඒ හානිය ඔබට තර්ජනය කරනවා දුක් ගෙනත් දෙනවා. ඔබට ඒකට මුහුණ දෙනු ඇරුණාම බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ සරණ හැර ගැලවෙන්න වෙන පාරක්ම නැහැ. ඉතින් සමාජය අය කියනවා ගහෙන් ගෙඩියෙන් නාගේ දුක් වෙනවා කොහොම එනවද දන්නේ නැහැ කියලා. අපි ලෝකේ දකින්නේ කොහොමද? පිළිගැනීමට සම්මත පිළිගැනීමට අනුව ඔබ මව පියා බාහිර ලෝකේ තියෙන වස්තු ගඳ සුවඳ දකිනවා. දකිනවා අහනවා. මතක තියාගන්න සබාගන්නේ සම්මත පිළිගැනීමට අනුව. හොඳයි මේ ලෝකේ ශබ්ද තිබෙනවා. ඒ නිසානේ අපට ඇහෙන්නේ කියලා අපි පිළිගනිමු. සෝත ඉන්ද්‍රිය නැති වුණොත් එහෙම මේ පුද්ගලයාට මේ ලෝකේ ශබ්ද තියනවාද? කම්පිත තිබුණට නෑ නිහඬයි ලෝකේ. ඒ කියන්නේ ශබ්දය හඳුනා ගන්න සිතුවිල්ල පහළ වෙන්නේ නැති විට ඔහුට ශබ්දයක් නැත. එහෙනම් සද්දේ දන්නේ අපේ හිතේ පහළන සිතුවිල්ලෙන් නේද? මම මතක් කළා මට දැනෙන්නේ මා කන කොළුවෙක් ලොකුඩා ලොකු වෙනකොට දැනේවිද මම අසමේ අඬා කියලා අන්ද ළමයා තුනේ පන්තියේ පාඩම් කරපු කවි පොතේ කවියක්. දැස් නැතුව මේ ලෝකෙට එන්න මොනම රූපයක්වත් නැහැ. ඒ ලෝකේ රූපට ඇති නිසාද නැහැ. ඒ නිසා ලෝකේ තිබෙන හැම දේවල්ම ඔබ හඳුනාගන්නේ ඔබේ පස්දොර තුළ පහළ වෙන්නා වූ සිතුවිල්ලක් මගින් කියන මේ ශාස්ත්‍රීය ඇත්ත පිළිගන්න. අපි ලෝකෙත් එක්ක සම්බන්ධතා පවත්න්නේ පස්දොරෙන් හම්බෙන සිතුවිල්ලක් මගින්. ඒ කියන්නේ අපි ඉස්සරහින් තිබෙන දේ දකිනවා කියන එකේ තේරුම අපේ සිත දකිනවා. සිත දකින්නේ අපට ඕන හැටියට අපි හදාගත්ත අපිට ඇලුන අපිට ගැටුන හැටියටයි. ඒක තේරුම් ගන්න ඕන. මෙහෙම මෙහෙම විශ්ලේෂණයක් උගන්වන්නේ නැහැ. භෞතික විද්‍යාව හරි ජීව විද්‍යාව හරි සෞඛ්‍ය විද්‍යාව හරි. මතක තබා ගන්න. මෙන්න මේක තුල පැහැදිලි කරන කරුණක් තමයි පුද්ගලයා යනු දොරවල් හයේ එකතුවක්. ගමන යනු දොරවල් හයට යන ගමනක්. බාහිර ලෝකේ ගමන නෙමෙයි පෙන්වන්නේ. පිළිවෙලක් නැතුව කියන්නේ මම කියනකොට පිළිවෙලටයි කියවෙන්නේ මට පාඩම් වෙලා තියෙන හැටියට ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට. අපිලියවින් මාර්වෙමින් යන ගමනක් සිත. මේකට අතීතයක් නැහැ. අපිට උපැන්න සාහිත්‍යයේ අතීතයක් සහ ඊ ගැන කතා කරන්න පුළුවන් වුණාට සිතුවිලි ලෝකෙට අතීතයක් නැහැ. අනාගතයකුත් නැහැ. සැබවින්ම අපට ඇහැට පේන ලෝකේ එහෙම දෙපත්තක් ගැන කතා කළාට මේ ලෝකේ සියලු දෙනාම ජීවත් වෙන්නේ වර්තමානයේ විතරයි. නමුත් වර්තමානයේ ජීවත් වීමේ වාසනාව ඔහු විසින් හදාගත්ත අතීතයේ විසින් ඔවුන් ඔවුන්ට හැමෝටම අහිමි කරලා තියෙනවා. වර්තමානයේ ජීවත් වීමේ වාසනාව ඔවුන් විසින් හදාගත්ත අතීතයේ විසින් ඔවුන්ට අහිමි කරලා තියෙනවා. මොකද්ද මම කියවේ කියලා කල්පනා කරලා බලන්න. මේ වර්තමානයේ පහළ වෙන එක මොකක්ද? ඒකට ධර්මය කියනවා පංචස්කන්ධයේ පහළවීම. වර්තමාන මොහොතේ අපේ ළඟ සිදුවෙන මේ ගැඹුරු ධර්මයට කියනවා පංචස්කන්ධයේ පහළවීම. ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක් ගිහි පැවිදි ભેදයක් ආගමක් නැහැ. අපි මිනිස්සු ගැන විතරක් කතා කරමු මනුස්ස වර්ගයා ගැන. අපි ලෝකයේ සමග සම්බන්ධතා පවත්න්නේ වර්තමාන මොහොතේ පහළ වෙන පංචස්කන්ධය මගින්. පංචස්කන්ධය පහළ වෙන්න ඇස කන නාසය දිව කය හෝ සිත උදව් වෙනවා එතකොට බාහිර ලෝකයේ තිබෙන දේවල් පිළිබඳව ඔබේ එකතු කිරීම බාහිර ලෝකේ නෙමෙයි තිබෙන්නේ ඔබේ ඔබ ළඟ ඒවා දැන්ද ඒවා වර්තමානයේද නැත අර මගේ සරලම උදාහරණය ගන්න වසර 50ක් 40ක් 30ක් තිස්සේ කියනවා මේ අවුරුදු 9ක ඉතර පුංචි දරුවෙක් වෙන්න ඇති හැන්දෑවේ සෙල්ලම් කරපු ඉඳලා කරුළු වැටෙන මොහොතේ පොළොගේකට බය වෙනවා. පුල්ලිත් දැකලා ඇඟත් හිරි වැටලා ගියා. ගියා. ඒ කාලේ අපිට විදුලි පන්දම් පාවිච්චි කරන්න අවසර නැහැ, අවසරත් නැහැ, වරුණුත් නැහැ, ඇත්තෙත් නැහැ. පොඩි ළමයිනේ. කොහෙටද යන්නේ තාත්තගේ ඇඳට? ටෝච් එක අරන් ඇවිදින් පොළොඟ බලන්න. කො බලපුවා මම මම දකපු පොළඟ ඇතර නෑනේ. ඒ වුණාට මගේ මගේ මම දැක්ක පොළඟගේ අර තෙල් ගතිය ඒ වගේම අර මේ කැකරලි ගහලා ඉන්න හැටි දැක දැකලා බැහැරි වැටලා ගියා. දැන් දැන් ටෝච් එක එළියට පෙරෙන්නේ අපිම සෙල්ලම් කරන්න ගෙනත් දාපු කඹයක් කුලි කරලා දාපු එකක්. මොකද්ද මම මේකෙන් කියන්නේ? ඒ ජීවිතය තුළ ජීවිතය තුළ පොළඟගේ විස පොළඟගේ මරණීය විස පොළඟ පිළිබඳව ඉතිස්සලා දැකලා හදාගත්ත අරයක් තියෙනවා. ගමේ කාට හරි පොළොංගු කෑවනම් හරි පොළොංගු කල මැරුණනම් හරි පොළොංගු මැරුවනම් හරි ඒවනේ දකින්නේ පොළොංගාගේ ඇඟ. දැන් මේ Tamange සිතේ පහළ වුණ දේ එන්නට බාහිර දේ උදව් වුණා ඇරුණාම බාහිර දේ දැක්කේ. අඳුරේ දැක්ක නිසා බාහිර දේ දැක්කේ නැහැ. ඒක ඒක උදව් වෙන Tamange හිතට එන දේ දැක්කා. ටෝච් එක ගැහුවාමත් කවේ දැක්කා කියන්නේ දැන් කවේ හඳුනන හිත පහළ වෙනකොටත් කවේ දැක්කා කියන එකේ තේරුමත් කවේ සිතුවිල්ල සිතුවිල්ල කවේ නැමැති සිතුවිල්ල පහළ වුණා. දැන් ඇත්තටම බය වෙලා තියෙන්නේ පොළොනේකටද? පොළොන සම්බන්ධයෙන් ජීවිත කාලයට එකතු කරගත්තා වූ Tamange හිතේ තියෙන මරණීය බියටදර ඒක නේද ආවේ? මේක තුලින් ඉගෙන ගන්න. ඔබ ජීවත් වෙන්න ගිහින් එකතු කරන කොටස් තිබෙනවා ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් හෙවත් බැඳීමෙන් ඒ බැඳීමෙන් ගත්තහම ඉවර වෙන්න බෑ ඒවට ඒවා මතකය නෙවෙයි අපි මේ කතා කරන්නේ මතකයේ ඉක්මවා යමින් චිත්තාභ්‍යන්තරයේ ආය හටගන්න හේතු වශයෙන් ශේෂ වෙනවා. මේ ළමා කාලේ පහ වෙනකොට අපි විසින් කරන්න පටන් ගන්න වැඩි. මතකේ පුළුල් වෙනවා වගේ ඉදිරියෙන් ගැටෙනකොට ඇතුළතින් ගන්න අවශ්‍ය අගයක් එකතු කරලා තියෙනවා. මිනිසෙක් පළම මුණ ගැහෙනවා. හොඳත් නැහැ නරකත් නැහැ නම දන්නෙත් නැහැ මම කියන විදිහට නම් අපි කියමුකෝ කාන්තාවක් කියලා කොණ්ඩු කොටර කපලා උපැස්සේ වලක් පැනනක කලිස මොකුන් දාලා ඉන්නවා නම් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාවත් දන්නේ නැහැ. එතකොට පේන්නේ දැන් తත්වය. නමුත් ඔහුම හඳුනාගෙන ඔහු සමග ඇලුනොත් ඔහුම හඳුනාගෙන ඔහු තරහකාරයෙක් කරගත්තොත් ඊට පස්සේ ඔබ කියන විදිහට පේනකොටත් නායට අඳුකල වගේ තමන්ගේ හිත ඇතුලේ හදාගත්ත දේ මෙතෙන්ට එනවා. තමන්ගේ හිත ඇතුලේ හදාගත්ත දේ මෙතෙන්ට රූප රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, පොට්ටබ්බ රූපස්ෙක් පහළ වෙන්න බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ උදව් වෙනවා. බාහිර ඒවා නැත්නම් සිහිනෙනොත් අර හදාගත්ත එක පේනවා. බලන්න හරිද කියලා එතකොට මේ එන જાති ඔක්කොම ගනිමු අපි. ඇලුන, ගැටුන, මුලා වුණ. ලෝභ, දේශ, මොහ වශයෙන් අපි ස්කන්ධ පංචකයක් ගණනව පොත් පුද්ගලයෙක් වශයෙන් මේවා සමග ඇලී ගැටි ශේෂ කරගත්ත දේවල් දැන් මෙතෙන්ට එනවා. ඔබට වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් ද මෙහෙම හදාගත්ත අතීතයක් ඇති තාක්කල්? මතකේ නෙමෙයි මම මේ පෙන්වන්නේ. අන්න එහෙම කෙනෙක් සම්බන්ධයෙන් එකතු කරගත්තා වූ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක කියන පැත්තක් හැමෝටම අයිති. මෙය හටගන්නතුරු ඒකට එන දේ පේනවා අරුණාම ලෝකේ පේන්නේ නැහැ. ඇත්ත පේන්නේ නැහැ. අර කියන්නේ එක එක්කෙනා තම තමන්ට අයිති කණ්ණාඩි වලින් බලනවායි කියලා. දැන් මේකදී එනකොට මේක අතීතයක් කියන්න දන්නේ නැහැ. සිතවිල්ල කියන්න දන්නේත් නැහැ. ඒව පස්සේනේ අපි තේරුම් ගන්න. ආවහම ඔබ නොසන්සුන්. ලෝභයෙන් නොසන්සුන්, ද්වේෂයෙන් නොසන්සුන්, මෝහයෙන් නොසන්සුන්. අන්නේ නොසන්සුන් වෙන හැඟීමට කියනවා uppannam kama vitakkan uppannam vyapada vitakkan uppannam vihisa vitakkan හදාගත්තේ නැත්නම් උපදිනවද දැන් වර්තමානයේදී ඔබට සිතුවිල්ලක් වශයෙන් පෙනෙන්නේ ඔබට මේක ඔබ කෙනෙක් දෙයක් තනක් කොට ඒකට එකතු වෙනවා නැත්නම් ඒක ඇලෙනවා ගැටෙනවා ඒක අතීතෙන් ආව දෙයක් දන්නෙත් නැහැ තිබුණ නිසා කෙනෙක්ව තේරෙන්නේ නැහැ ඒ මට පේනකොටත් මායාවට අඳු කළා වගේ කියලා ඔබ කියනවා. දැන් ඔබ මේකෙන් මිදෙන්න ඇහුවට මේක තියෙන තුරු නවත්තන්න බෑ නේද? අන්න ඒ වගේ කවුරු හරි කියන දෙයක් අහලා ඔබේ ව්‍යාපාරික ලෝකයේ හෝ ජීවිතය පිළිබඳ නෙමෙයි පෙන්වන්නේ. නිවන් දකින්න එක හරි දිව්‍ය ලෝක යන එක හරි මොකක් හරි සම්බන්ධ වෙනොත් ප්‍රජාප්පණයක්. සීනමය වීමට ඒකට කිය ප්‍රජාප්පණය කිය. හදාගෙන තිබෙනවා. එතකොට ඔබට වර්තමානයේ ඉටු කරගන්න බැරි ආසාවක් ආදර කතාවක් එහෙම තිබෙනවා නම් ඒකත් ඇඳට වෙලා කල්පනා කර කර විතින් විඳින්න පුළුවන්. මෙසේ බැලූ කල මේ මිනිසා හැම විටම අතීතයේ හෝ අනාගතයේ ජීවත් වෙන කෙනෙක් කරුණා හොට වර්තමානයේ ජීවත් වෙන්න තව වරන් හම් වෙලා නැහැ. මේකට එකතු වෙන පුරුද්දක් අපි සමාකාලින්ද පුරුදු කරගත්තා. එකතු වීමේදී මෙන්න මෙහෙම මේ ලෝකේ ජීවත් වෙන්න යාමේදී ලෝකෙත් වෙන දේවල් සම්බන්ධයෙන් ඔබ එකතු කරගත්තා වූ අගය අඩු වැඩි හරි වැරදි ලාභ අලාභ සැපදුක් නිරන්තර සංසාව. ලෝකේ තියෙන පරිදි නෙමෙයි ඔබට රුචි පරිදි ඔබ මේක එකතු කරගන්නේ. සිත විසින් මොකද කරන්න මේක මතකය ඉක්මවා යමින් ඇලෙමින් ගැටෙමින් මොලායමින් ඉතුරු කරනවා. මේ ඇලෙමින් ගැටෙමින් මුලායමින් ඉතුරු කරගන්න මේ කොටසට තණ්හානුසය කියලා කියනවා. අනේ විට සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න ගිහින් බාහිර ලෝකේ සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ එකඟ වීම නොවීම තුළ ඇති කරගන්නා වූ ඇලීම් ගැටීම් තුළ ඔබේ චිත්ත අභ්‍යන්තරයේ ලෝභ මූලයෙන්, දේශ මූලයෙන්, මෝහ මූලයෙන් බලවත් වෙනවා, වැඩි දියුණු වෙනවා. පරණ ගාතාවකුත් මතක් කරගත්තාම හරියි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යන හිත්‍රාණි ලෝකේ පුරුෂයාට ඔය ස්ත්‍රියට මේවා සම්බන්ධයෙන් Taman හිතේ හදාගත්තා වූ ඇලීම ගැටීම තමයි මේ කාමය කියන්නේ බාහිර වස්තු වල එහෙම එකක් නැහැ අපි එහෙම දකින්නේ නැහැ කවදාවත්. අපි ඒවමයි මේ විඳින්න දේවල් තියෙන කියලා හිතන්නේ. දැන් මෙන්න මේ විදිහට අපේ මේ ජීවිතයේ වර්තමාන මොහොතේදී ඇහැට පේන කනට ඇහෙන නාසයට දැනෙන මේ හැම එකක්ම සම්බන්ධව කටයුතු කිරීමේදී අර පොළඟ මතක් වෙනකොට පොළඟට තියෙන බය එනවා වගේ Taman හිතේ තබා තිබෙනා වූ ස්වභාවයක් හිතට එනවා අපි ඒකත් එක්කයි ජීවත් වෙන්නේ අපි ඒක පරම සත්‍යයක් කොට ගන්නවා මේක මැරිච්ච අතීතයක් මේ දැන් සිතුවිල්ලක් වශයෙන් දකින්න අපි දන්නේ නැහැ. තමන් හදාගත්ත මුලාවකට මේ එකතු වෙන්නේ මේක තමයි පරම සත්‍ය කියලා අපි හිතනවා. එතන ඉඳගෙන අපි තීරණ ගන්නවා. ඒ උපන් විතර්කය විසින් කියන පරිදි අපි තීරණ ගන්නවා. මෙම මෝඩකම ජීවිත කාලයක් පුරා වැඩ දියුණු කරපුවාම අසුරු ගසන තැනකින් එසේ හැතරෙන්න සිත පුරුදු වෙලා ඉන්නවා අපට පාලනය කරන්න වෙලාවක් නැහැ. දැන් මේ ඉගෙන ගන්න ඕන කාරණාවක්. දැන් මේක ඉගෙන ගන්න ඕන තව කාරණයක් තියෙනවා. පරිහාන ධම්මං ගෝ භික්කවේ දේසිස්සාමි. මේ එන අරමුණට හොඳයි සැපයි සතයි කියලා ඇලෙන්න ගැටෙන්න ගියොත් නැත්නම් ලෝභ, දේශ, මෝහ කරන්න ගියොත් ලෝභත් අකුසල්, දෝසත් අකුසල්, මෝහත් අකුසල්. ඉතින්දල් අරමුණ කියන එකේ ඔය ලස්සන බලන එකක් නෙමෙයි මේ ලෝභ කියන්නේ. ඉස්මතු වී පෙනෙන්නට, රිදවන්නට, පහර ගහන්නට, ගමෙන් නෙලවන්නට, උදුරා ගන්නට, පාඩු කරන්නට කරන කල්පනාව. පසුගිය දවසක මම තීන අකුසල මූලානි කියලා දේශනාවකින් නෝක පෙන්නවා. ගමෙන් පහර බහවනවන්න. එහෙමයි ඔබේ අකුසලයක් වෙන්නේ. දැන් බුදුන් වහන්සේගේ ධර්මයේ මම දකින්නේ අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ අකුසලයේ තේරුම් ගන්නවනේ බුදුන් වහන්සේ අදාළ පරිදි. ඊට මෙහා පැත්තේ ලෝකේ තියෙන කාරණා පිළිබඳව මොන පාලනයක්වත් උන්වහන්සේට නැහැ. ඒවා ලෝකයට අවශ්‍ය පරිදි අපට අවශ්‍ය පරිදි වෙන්න ඕන. ඒවා නෙමෙයි දුක් ගෙනත් දෙනවා කියලා තියෙන්නේ. දැන් මේ අරමුණුත් එක්කලා එකතු වීමට අපි කියනවා ඒ මොහොතට උපන් දේ මගේ මම මගේ ආත්ම කියන්නේ නැහැ මේ තුනට අයිති ක්‍රියාවට බාටපත් වෙනවා අනේ උපදින ස්කන්ධ පංචකේ මම මගේ මගේ ආත්ම කොට ගන්නා වරද නිසා එයාට අවසන් වෙන්න බැරුව අවසන් වුණාට හේතුවක් ඉතුරු වෙනවා. අන්න එහෙම ඉතුරු කරගත්ත හේතු තමයි තණ්හානුසය කියලා කියන්නේ. දැන් බණ ඇහෙනකොට මෙහෙම පොඩ්ඩක් හදාගෙන. වයස අගට ගිය තරමට බරපතලයි අඩු නම් ටිකක් අඩුයි. දැන් ඉතින් අර මගේ අනිත් උදාහරණය. මෙසේ හදාගත්ත වපරසක් නැත්නම් අතීතයක් නැත්නම් තණ්හානුසයක් ඇති විට ප්‍රසාදයට ගැටුණු පමණින් ඇස කනට නාසයට උබරට ඒ හදාගත්ත මතය දෘෂ්ටිය තමයි හිතට එන්නේ. මම උදාහරණයක් වශයෙන් මෙහෙම කියනවා. ඉදිරියෙන් ඉන්න එක පුද්ගලයයි. ඔහු එක්කෙනෙකුට හතුරෙක්, තව කෙනෙකුට මිතුරෙක්, තව කෙනෙකුට ඥාතියෙක්, තව කෙනෙකුට නොදන්නදු නොදුටු කෙනෙක්. ඔහු ගැටීමේදී ඔහුද හිතට එන්නේ හතුරුකමද මිතුරුකමද ඥාතිකමද අදුටුකමද ඒක ඔහුගේද තියෙන්නේ මේක ඔස්සේ පෙන්වන්න හදන්නේ ඒව අතහරින්න කියලා නෙවෙයි අපට වර්තමානය දකින්න බෑ පෘථග්ජනයාට අර අතීතේ ඉන්නේ තබාගත් අතීතේනවා ඒ තවාගත් අතීතයේදී වර්තමානයේ වහනවා. විතරක් නෙවෙයි ඒකේ තියෙන දැවිලි තැවිලි ටික ඒක ඔක්කොමත් වෙනවා. එනිසා ඒකට කියනවා උපදින කාම විතර්කය උපදින ව්‍යාපාද විතර්කය උපදින විහිංසා විතර්කය කියලා. ඒ තුනේදී තමයි දුක තිබෙන්නේ. ඒ තුන තමයි හදන්න ඕනේ. අර සිතුවිලි ඔක්කොම එනේවා කියලා කියන්න එපයි කිව්වේ මම ඒකයි. ඕක නැතුව ඕනෑ තරම් සිතුවිලි පහළ වෙයි, තීරණ ගණේවි නැති වෙලා යයි. බුදුන් වහන්සේ වදාළේ දුක හේතුව නැතිව තන මාර්ගනේ. දුක කොතනද තියෙන්නේ? හැම එකෙම තියනවාද? නෑ පංච පාදානස්කන්ධා දුක්ඛ. අනර පංචස්කන්ධ කියන මට්ටම එසේ පැවති නැතිවෙන්න නොදී ඒකට ලෝභ මෝහ දේශ මොසෙන් ගැනීමේදී පංච උපාදාන ස්මරණයටපත් වුනහම ඒක පංචස්කන්ධේ මමත්වෙන් ගැනීම පංච උපාදානස්කන්ධේ මමත්වෙන් ගත්තොත් හේතු ඉදිරීම මඤ්ඤමානෝකෝ බිකු බද්දෝ මහරස්ස. අර තමන් දුක් උපදින්න හේතුව තමන් කියලා තියෙන්නේ. දැන් මේ අනුසයක් ඇතිතුරු ඔහුට ප්‍රසාදයන්ට ගැටෙද්දී ඒ තියෙන එක ස්වයංක්‍රීය වෙන එක නවත්තන්න බෑ. දැන් මෙන්න මේ විදිහට මේ ගැටෙනකොට ඇසට කනට නාසයට ගාට ගැටෙන අරමුණකදී ඒකට අදාළ Tamange හිත ඇතුළේ තිබෙනා වූ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය හිතට එනවා. දැන් එතනයි ඔබ ඉන්නේ. මේක uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං හෝ uppannam විහිංසාව විතක්කං අර තවපු දේවල් එක්ක આવොත්. නිකම් මතක આવොත් නෙවෙයි. දැන් ඔබට බන තේරෙන්න ඉස්සලා මේ ලෝකෙ මිනිස්සු කරන්නේ ඔයක එනකොට ඇඟරත් වෙනවා. පොඩ්ඩක් නොපෙනී යනවා. ඊට පස්සේ එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වන්න යනවා. මෙසේ ඔබව මෙහෙවන්නා මේ ලෝකේ ගැටුම් සඳහා දුක සඳහා මෙහෙවන්නා ඔබේ බලවත් කරගත් කාම විතර්කය සහ ව්‍යාපාද විතර්කය සහ විහිංසාව විතර්කය නොවේද ඔබ ඔවුන්ගේ ඔවුන් තිදෙනාගේ අත්අඩංගුවේ ඉන්න ප්‍රාණාපකරුවෙක් නොවේද? හරියට ඔළුවට තුන් පැත්තට පිස්තෝල තුනක් තියලා වගේ මෙහෙම කරපන් කියලා. ඒ දේවල් ඔබට කරන්න කරවන්න ක්‍රියාත්මක කරන්න හිතෙනවා. මොකක්ද මේකට කියන්නේ? හොයාගන්න ඕන කාරණයක් වෙනවා. දැන් මේ මේක තුල තියෙන එක නේද දුක පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන්නේ ජීවිතය දුකයි නෙමෙයි. ඒකේ තිරෙන කාරණේ නිසා ඇති කරන පීඩනය. ඒක ලෝකෙද තියෙන්නේ. ලෝකේ උදව් වුණා ඔබ ළඟ හදාගත් එක එන්න. දැන් මේක දන්නේ නැති පුද්ගලයාට මේවා එන එක කරදරයක් ඒ හින්දා ලෝකෙට මුණුරු දීන්න කැලේට යන්න ඇස් දෙක පියාඹන්න කල්පනා කරනවා. ඒක හිතට ආවේ නැත්නම් වදයක් නැහනේ. එන්නේ තියෙන නිසා බව දන්නේ නැහැ මේවෙන් එනවා කියලා හිතන් ඉන්නවා මේවා ගැටුනොත් එන්නේ හින්දායි වට නොබලා ඉන්න රූප නොබලා ඉන්න ශබ්ද නොබලා ඉන්න ඇස් දෙක පියාණ ඉන්න එතකොට මොකද්ද ඒ කරන්නේ පය බරවාට පිට කර බෙහෙත් බඳිනවා දෝෂය තමන්ගේ හිතේ තියෙන මේවා වැරදි කාර්යයක් කරනවා පෘථග්ජන පුද්ගලයාට ඒ නිසා ඔහු හිතන විදිහට මේ කාරණාමයි දුක් ගෙනත් දෙන්නේ කියලා ඔහු හිතනවා. ඉතින් ලෝකෙට බැන බැන ඉන්නවා. අවුවට පැස්සට පින්නට අම්මට ආණ්ඩුවට තාත්තට අඩු මිලිහල යාමට පහල යාමට. ඔහුගේ සිතේ තියෙන විතර්කය හටගන්නේ ඒකෙන් දැවෙන්නේ තැවෙන්නේ. නමුත් ඒකට වැරදිකාරයා ලෝකේ. පිස්සෝ කියලාත් මදි බැලුවාම බුදුන් වහන්සේ මේකට කියන්නේ සබ්බේ පුතුජනා උම්මත්තකම් කියලානේ. පිස්සෝ කියලා මදි. බලන්න මේ මෙතනින් නිදෙන්න උන්වහන්සේ පැහැදිලි කරන දර්ශනය හැටිනේ සූත්‍රවල. ඔබ මේකට එකතු වුණා පංච උපාදානස්. අන් දැන් ඔබේ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය බවට පත් කරගත්තේ ඔබ මේකට එකතු වීමෙන්, ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන්, ඇලීමෙන්, මුලාවෙන්, ගැටීමෙන් ගත්ත නිසා. දැන් ජීවන ගමන යම්තාක් දුරක් ආව නම් මේ චිත්තාභ්‍යන්තරේ බලවත් එක එතෙන්ට එනවා. ඒකේ තියෙන දැවීම තමයි දුක. ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ ගහ මරාන මැරෙන්න හිතෙනවා මොකද කියන්නේ ඒ තමයි ඒ තමයි ඒතන් මම දැන් එහෙනම් ඔබේ ලෝභ මූලයේ දේශ මූලයේ මෝහ මූලයේ තියෙන තාක්කල් ඔබේ මම ඉන්නවානේ මම කියලා කෙනෙක් නැහැ කියලා කෙස්වල වුණත් බැලුවට හරියන්නේ නැහැ මොකද හිතට එන දේ මම කොට ගැනීමනේ බුදුන් වහන්සේ වදාරන්නේ මොනවා මම කොට ගත්තත් ඒකෙන් ශේෂ වෙනවා දැන් මෙහෙම එකතු කරගෙන යන පාරට කියනවා පමාද විහාරී නැත්නම් අනුසෝතගාමි. මේක තුල බාහිර ලෝකේ නොගැටුණත් මනෝද්වාරයෙන් එනවා මරණාසන්න මොහොතේදී මේව අනුතිරුණත් අර මනෝද්වාරයේ තියෙන එකේ ඔබට අදාළ විදිහට ලෝභ දේශ මොහ ඇති වෙනවා. දැන් පවෙන් පරලෝයා හැක. පින් පරලෝයා හැක. ධානෙන් පරලෝයා හැක. ඇයි? තිබෙන නිසා රේණේ යමක්. අධ්‍යාත්මික ආයතන හය ඔබට ලෝකයක් තියෙනවා. සුතුනේ නැහැ. මෙහා මෙහෙ තියනවා වගේ නිින්ද ගියාමත් ඒ පේන ලෝකේ ඔබට ඇත්තක්. හැබැයි අධ්‍යාත්මික ආයතනට ගියේ බාහිරින් මේවා අරගෙන Tamanට ඇලුන ගැටුණු පරිදි. දැන් බුදුන් වහන්සේ සියල්ල අනිත්‍ය දකින්න කෙවදාරවත් නැහැ. හිතුවට එකතු වෙන්න එපා කියලාත් නැහැ. නමුත් උන්වහන්සේ වදාරනවා මේ ගැටෙනකොට කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසාව විතර්කය නම් වූ තුන තුන් වතාවක උපදිනකොට එතනයි විදර්ශනාව තියෙන්නේ. නැති එක කරන්න දෙයක් නැහැ. දැන් මේ එන එක දැන් එකක්ද එතකොට? තරහව දැන් එකක්ද, වෛරය දැන් එකක්ද, පරිගැනීම දැන් එකක්ද, පිළිකුල දැන් එකක්ද? නෑ මින් පෙර හදාගත්ත එකක්. අපි කියමුකෝ යම් අර අර්බුදයක් සිදු වුණා කියලා. දබරයක්. දබරේ සිදු වෙනකොට පුද්ගලයා අතර. දැන් ඒක ඉවරයි. හෙට අනිද්දාට මතක් වෙනකොට ඒක සිද්ධියක්ද සිතවිල්ලක්ද? සිද්ධිය වෙලා ඉවරයි. ආය මතක් වෙනකොට සිද්ධියක් නෙමෙයි සිතුවිල්ලක්. නමුත් ඔබට ඒක සිද්ධියක් විදිහටම පේනවා නේද? සිදු වෙනකොටත් ඒක සිතුවිල්ලක් තමයි. නමුත් අරකලේ සිතේ රොම් ගන්න. දැන් මේ ඔබේ අර්බුද සහිත ලෝකේ බාහිර ලෝකේද තියෙන්නේ ඔබේ සිතුවිල්ලද? ඉතින් මේකට පොර දාන එක නේද කරන්නේ අර ගින්දර ඇවිලිනවා ඒකට දර දානවා කියලා කියනවා. පහන ඇවිලිනවා තෙලුයි වැටියයි දාන එක. රොතක්ජනයයි කියන්නේ මේකට එකතු වෙමින් ලෝභ දේශම බලවත් කරන අනුසෝතගාමි ප්‍රතිපදාව. ඔවුන් ලෝභ දේශ මොහ වඩනව ඇරුණාම විදර්ශනා වඩන්නේ නැහැ. මේ වැඩේ තවදුරටත් කරගෙන යන එක පමාද විහාරී. දැන් මේකට එකතු වීම කියලා කියනවා. ස්වභාවයෙන්ම එකතු වෙනවා. එකතු වුණොත් කර්ම රැස්වීම වගේම අනාගත විපාකයට හේතු ඉතුරු වීමකුත් සිදු වෙනවා. එකතු වෙලා එහෙම එක නවත්තන්න බෑ. ඒක තමයි සංසාරේ පුරුදු කරගත්ත දේ. දැන් මගෙන් අහන්නේ විදර්ශනා කරන්නේ කොහොමද කියලා. අරමුණ එnderලා නවත්තලා විදර්ශනා කරන්නද ඔබ හිතන්නේ? හොඳයි සීල සූත්‍රයේ සඳහන් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරණතෝ කියන එක පොතේ තිබුණාට ඇයි සක්‍රිය වුණේ නැත්තේ මේ සමාජයේ? මම නම් දකිනවා මේවා උපදින්න එපා කියලා නෑ බුදුන් වහන්සේ. දැන් ඔය සමහර භාවනා වඩන අය සමාධියක් හදාන ඔවා උපදින්න නැති එක සැනසෙත් සපයි කියලා නිතන් ඉන්නේ. සමාධියකදී ඒක එක උපදින්නේ නැහැ. දැන් සැනසෙල්ලේ ඉන්නවා. නමුත් ඒ සමාධිය ලෞකික නම් පිරුණාම අර උපදින්න තියෙන හේතු නිසා ආයෙනවනේ. ඒකට වැරදිකාරයා ලෝකයේද ඔබ හදාගත්තේ ඒකද? දැන් තේරෙනවද මේ ඔබට උපදින දුක ලෝකේ නෑ ඔබට ආවේනික දෙයක් කියලා? දැන් 아무තු මට තේරෙන්නේ නෑ මේකේ මේ මේ කාරණා තේරුම් ගැනීම ඇරුණාම ධර්මයේ කියලා මහ ලොකු වැඩක් කරන්න තියෙනවායි කියලා. මම හුඩා කාලේ කල්පනා කරේ මේකට මොනවා හරි විශේෂයෙන් බුදුන් වහන්සේ වදාළ විශේෂඥ ක්‍රමයක් තියෙනවායි කියලා. භාවිතා කරන්න මොකක් හරි. නෑ තියෙනවාද ඒ උත්තරේ හැමතැනම? හැමතැනම වදාරලා තිබෙනවා. කොහොමද තේරෙන්නේ වදාරලා තිබෙන්නේ? නහි වේරේන වේරාණී සම්මන්තේද කුජාතනම් අවේරේනච සම්මන්තේ. වෛර කරන්න ගින් නම් සංසිඳෙන්නේ නැහැ නොකරුවොත් සංසිඳෙනවා. දිනේ කෝදන් අක්කෝදේන. කෝද කරන්න ගින් නම් දිනන්න බෑ නොකරීමෙන්. මොකද්ද මේ නොකරීම කියන්නේ? නොකිරීම කරන දේ බවට පත් කර ගැනීම නේද විදර්ශනාව කියන්නේ. ඔබ දැන් කිරීමක් කරනවා නමුත් කිරීම වෙනුවට නොකිරීම. ඔබට පුරුදු වුණ පාරේ මේක ආපුහම එකතු වෙනවා. uppannam kamisakkam එකතු වෙනවා. දැන් ඒක එකතු වීමේදී කායචන දෙන්න ගියාම එතන සිදු වෙන කාරණාව තමයි ඒ අතීතයට එකතු වෙලා ඒක විඳලා පස්සපච්චා වේදනා ඒකට ඇලිලා තණ්හා උපාදාන වෙලා භව ජාති. අන්න තණ්හා උපාදාන භව වීම තුළ වර්තමාන කර්ම රැස් වීම සහ අනාගතයට කර්ම උපදින හේතුවකුත් ඉතුරු වෙනවා. අන්න එකතු වීම. අන්න ප්‍රමාදය. අන්න සසර හදන හැටි. උපාදානයි. දැන් මේකට මේ වේදනාවට තණ්හා කරලා ගියොත් එහෙම ඊට පස්සේ නවත්තන්න බෑ. ඊටු ටික ඔක්කොම ස්වයංක්‍රීය වෙනවා. වර්තමාන හේතු සහ වර්තමාන ඵල. වර්තමාන පරසහ අනාගත හේතු. ඒකට කියනවා අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති නාන භවංගමේති පිළිගැනීමට සූත්‍ර දේශනා සිය ගණනක තියෙනවා නේද මොකද්ද කරන්න ඕන කියලා මම මතක් කළ මෑතදී මතක් කළ නාග සූත්‍රයේ තිබෙනව නේද? ඇත අයත් ගවට සවන් දීලා ඊට පස්සේ ඔක්කොම මරනවා කියලා. ඉස්සලා සවන් දෙනවා ඊට පස්සේ මරනවා විරුද්ධවාදීන් ටික. ඒ විරුද්ධවාදීන් කියලා පෙන්ලා තිබෙන්නා වූ ඇත විරුද්ධ සමයේ ඉන්නා වූ ඇත අයත් ගව අස්සය අස්රුව වාහනවල ඉන්නා වූ යෝධයින් සහ මේ පාබල සේනාව සටන ජය ගන්න ඇතු උපදෙස් සරණඝාතනය කරනවා. මේකට උපමා කරලා තියෙන බුදුන් වහන්සේ කාම විතරකේ ව්‍යාපාද විතරකේ විහිංසා විතරකේ ඝාතනය කරන්න ඕන කියලා නේද? එකතු වෙලා ඝාතනය කරන්න බෑ. එකතු වෙනවට තමයි කියන්නේ මගේ මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම. සතර හදන එක. හොඳයි uppannam kama vitakka නාදිවාසීති කියන්නේ මොකද්ද? මෙතන එක් හටගන්න එක එකක් ක්‍රියාවට නගන එක තව එකක්. මේ අතරත් පරතරයක් තියෙනවා. කියන්නේ ස්කන්ධ වේගෙන් නැසෙනවානේ. හටගන්නවා. ඊට පස්සේ ඒ විතර්කයේ විසින් ඔබ මෙහෙවනකොට ඊට පස්සේ පවත්නවා. එතකොට ඔබ ඔබ ඔබ පාලනය කරන්නේ මේ ත්‍රිවිධ විතරකේ ඔබ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරමින් සතරට අකුසල් රැස් කරනවා. ඔබට පහන නැහැ, ඔබට තියෙන අපහාන. නිකම් මතක් කරගන්න. පාසල් යාළුවෙක් එක්කලා තරහ වුණා. මොකක් හරි පොඩි දෙයකට. යාළුවෝ එකතු වෙලා ගතු කේලම් කියලා ඇවුස්සුවක් දුරදි යනවා. සතියක් ගියොත් කවුරුත් මොකොත් කරේ නැත්තම් තරහව නැතුව යනවා නේද? ඒ වැඩි දියුණු වෙන්නේ ආයෙත් තරහ කරන්න ගියොත් නොකරොත් ඒක නිකන් නැති වෙනවා නේද මේ මේ නොකර හිටපුවාම නිකන් නැති වෙන එක නේද මේ කරන්න තියෙන්නේ නමුත් නොකර ඉන්න නිකන් බෑ මේක කිරීමෙන් සතර සිදුවෙන්නා වූ ආදීනව බන්ධනයේ තේරුම් ගත්තාම නොකිරීමෙන් ලැබෙන නිදහස තේරුම් ගත්තාම අන්න ඔබ මේ ඔබට මේ ඉල්ලන දේ කරන්න නිකන් බෑ. මෙතෙන්ද බොහෝ කල් පුරුදු වුණා වූ එකතු වීමේ පුරුද්ද නැමැති මුක්ත සතිය. මුලා වූ සිටිය වෙනුවට එකතු නොවීමේ පුරුද්ද සඳහා ඔබට සිත සිහිය ගේන්න වෙනවා එතෙන්ට. අන සිහියෙන් කටයුතු කිරීමෙන් එකතු නොවීමට අප්‍රමාදය කියනවා. මම ළඟදී ඔකට උදාහරණයක් දෙන්නවා මැද්දට පනින්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ මැද්දට පැන්න දෙකක් පෙන්නවා මම. රෝහිණී ගලේ ජලයේ වේදා ගන්න දෙපස මව්පිය දෙපස නෑදෑයෝ සාකිකෝලේ වංශකයෝ දැන් යුද්ධෙට ලෑස්ති වෙලා. දැන් දෙපැත්තේ ඒගොල්ලෝ දැන් මරා ගන්න හදනවා. එක පැත්තකට පන්නන් අල්ලලා ඒක විසඳන්න බෑ. මැද්දට පැන්නහම දෙගොල්ලෝ සාපේ වෙනවා. මේ බුදුන් වහන්සේ මේ ප්‍රශ්න විසඳීමට මැද්දට පැනීම පෙන්වනු ලබන්නේ බුදුන් වහන්සේගේ පැමිණීමක් විදිහටද ඔබේ සිහිය මෙතෙන්ට එන එක විදිහට කියලා කල්පනා කරලා බලන්න වෙයි. අරක අතීත පරණ කතාවක් එක ඉගෙන ගත්තට වැඩක් වෙන්නේ නැහැ. සංකාරෙත් ඔක තියෙනවා. මම නම් සාමාන්‍යයෙන් විහිළුවට කියන නම් තියෙනවා වට. චූලෝදර මහෝදර කියන්නේ චූල කියන්නේ කුඩා උදරය කියන්නේ බඩනේ. කුඩා බණ්ඩයි ලොකු බණ්ඩයි. නැත්තම් කුඩා බඩයි මහ බඩයි. ආමයි බෑනා දෙන්න. මේ දෙන්න මැණික් පුටුවට දැන් උරුම කරගන්න ඔවුනොන්ට එසේව ආවියමෝරාගෙන. ඕක අයිති මාමටයි දෙන්න ඕන කියලා කිව්වොත් ඒක පාක්ෂිකයි. බුදුන් වහන්සේ මැද්දට පැනලා සංසිඳෙව්වා. මේ අතීතයෙන් ඇවිදින් වර්තමානයේ එකතු වෙන තැන එක නොවෙන්න මැද්දට පනින්න වෙනව නේද ඔබට මේක නවත්තන්න. කවුද මැද්දට පනින්නේ? බුදුන්ගේ නියෝජිතයා. සිහිය. සිහිය. මේ වැඩේ කළොත් සතර හැදෙනවා, බන්ධනෙ සිදු වෙනවා, වැඩෙනවා කියලා තේරුම් ගත්තාම ෂය කරන්න බෑ. කර්ම රැස්වීමයි වෙන්නේ. ෂය වෙන්න නම් ඒකට ඉපදුන දෙයට එකතු නොවි නියන්න අරින්න වෙනවා. කාන්ති කියන්නේ මේ එකතු නොවීමට දරන උත්සාහය නේද? ඉවසීම. කාම විතරකේ, ව්‍යාපාද විතරකේ, විහිංසාව විතරකේ ඉවසීම කියන්නේ එකතු නොවීමට. දැන් දැන හදාගත්ත නිසා බලවත්කමක් තිබෙනවා. ඒකේ පීඩාව තිබෙනවා. නමුත් දුර්වල වෙන්න දුර්වල වෙන්න ඒක ඔබට පීඩා ඇති කරන්නේ නැහැ නේද? දැන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන්නේ කෙසෙල් රූප වේදනා සංඥා සංකාර අනිත්‍ය අනිත්‍යං කියයි එක නෙමෙයි. අර uppannam කාමවිතක්කම් කියන්නේම පංච උපාදානස්කන්ධය. uppannam ව්‍යාපාදිතක්කම් කියන්නේම පංච උපාදානස්කන්ධය. uppannam විහිංසාවිතක්කම් කියන පංච උපාදාන. දැන් එතකොට අවදි වූ තැන් පටන් නින්දට යනතුරු පස් දොරේ සහ හය සදොරේ සහ සිව්විරියව්වේ. වර්තමාන මොහොතේදී ඔබ චිත්තාභ්‍යන්තරයේ තියෙන යමක් උපදින්නට බාහිර දේ උදව් වෙයිද? ඒක ඔබට දැන් කරදරයක්ද උදව්වක්ද? ඔබේ ඇතුළත එළියට එන එක අයින් කරගන්න උදව්වක්. ඉස්සර මේක වදයක් දුකක්. දැන් දැන් මෙයාට දැන් දෙන්න ඕන බේත තමයි එකතු නොවි සිටීමෙන් එහෙමම සාමාන්‍ය ස්කන්ධ පහ හටගෙන නැතෙන්න ඕනනේ. එකතු වුණොත් නේ පවත්තන්නේ. එකතු නැත්නම් එයාට පිළිඳුන් නැත්නම් නැතෙන්න ඕන නේද? ඉතින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන්නේ මේ එකතු නොවෙනකොට සිදුවෙන දේ නේද? ඒක ඇසින් කරන වැඩක් නෝනින් බලන එකක් සිහියෙන්. ඒකම නෙවෙයිද මේ නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරත් යන බවන් ගමන් කියන්නේ. ප්‍රහාණය වෙන්නේ ඒක කියලා. ඔබට තිබුණ ලෙඩේ මෙතෙන්ට සමීප වෙන්න බැරිකමනේ. දැන් මේ uppannam කාමිතක්කම් ව්‍යාපාදිතක්කම් විහිංසාවිතක්කම් නාදිවාසීති පජහති කාටද? බුදුන්ට පමණක්ද? වික්ෂුන්ට පමණක්ද? නැහැ. එහෙම ભેදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරෝ ඕනෑම කෙනෙකුට අනිත්‍ය භාවනාව. දෙපිටක සියල්ලම පාහේ කියවාගෙන භාවනා කරන සියල්ලම පාහේ හදාරාගෙන පැවිදි අනිත්‍ය බලන හැටි පහසු කරලා දෙන හැටි අපි ඔය. ඒ අනියත බව නෙවෙයි. අනිත බව ලෝකෙට ආйти. ඔය තියෙන හැම දෙයක්ම කැඩලා බිඳලා වෙනස් වෙන්නේ ඒක අනියත බව. ඒකට අනිත් එක ලැහැවටෙන්න යන්න එපා. මොකද තථාගත බුදු පියාණන් වහන්සේ නුවණින් දකින්න කියලා තියෙන්නේ පංච පාදානස්කන්ධය අනිත්‍ය විතරයි. ඒක අර අනියත නෙවෙයිනේ. පැහැදිලි කරගන්න. දැන් මොකද වෙන්නේ? මේ එකතු නොවුනොත් මේක මැසෙන්න ඕන නේද? දැන් ඒකට නේද සිහිය ඕනේ. සිහියෙන් කටයුතු කරන එක ඉන්නේ අප්‍රමාදය. මේකට තව උදව්වක් තියෙනවා අපේ අවබෝධයේ මම මේ එකතු වෙලා ඉන්නේ පරණ මලයකට, මලයකකට, මල අතීතයට. අන්න ඔබට අතීතයේ බව දැක්කහම දැක්කේ නැත්නම් අතීතය යන ශෝක වෙනවා. එතකොට අතීතං අනුශෝචಂತಿ. ඒ වගේම අනාගතේ අනාගතය ගැන හරප්පහ ප්‍රජාප්පණය. සිතුවිල්ලක් බව දන්නේ මවනවා. නමුත් දැන් දැන් මේ එන එක මල සිතුවිල්ලක්. මල දරුවට පණ දෙනවා ඒ කරන්නේ. මල දරුවා කරේ තියාන යනවා ඒ කරන්නේ. එයා සොහනට දාන්න. ඒ කියන්නේ අතහරින්න. සොහන කියන්නේ දාලා එන තැනනේ හැරුණන් පස්සේ. එකතු නොවීමෙන් මල දරුවා සොහනට යනවා. පරිච්ඡ අතීතයේ සෙවෙන්න පටන් ගන්නවා. අන්න දැන් පැවැත්මේ නියෝජිතයා වෙනකොට නැවැත් මේ පාර තෝරගත්තා. දැන් අනුසෝත ගාමී වෙනකොට පටිසෝත ගාමී. මුල් අවස්ථාවේදී 1000ක් නම් 10න් එකයි හම්බෙන්නේ අනිත් ඔක්කොම ආයෙත් රිදෙනව අහු වෙනවා. නමුත් එකතු නොවීම හුරු වෙන තරමට එකතු නොවීම හිතට යෝජනා කරන තරමට ඊට පස්සේ හිත පිළිගන්නවා එකතු වීමට වගේම නොවීමත් එහි පුරුද්ද බවටපත් වෙනවා. මොළු ත්‍රිපිටකයේ ඔක්කොම කියවලා සුත්‍රිට සූත්‍ර සංසන්දනය කරලා මා දකින පංච උපාදානස්කන්ධය අනිත්‍යමයි. දැන් මොකද වුනේ? අතීතයෙන් එන එකට කියන්නේ තින්නම් සංගති පස්සෝ. එකතු වෙනවට කියන්නේ පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදානපත්‍ය භව ස්කන්ධ පහ තුල ආත්ම තුනක් තුල නෙවෙයි. ඒක එතකොට වේදනා තණ්හා කියන්නේ කර්ම වලට. සංඥා සංකාරණ එතන. උපාදාන භව කියන්නේ අනාගත ඵල. ඒක කර්ම කර්ම විපාක. කර්මෙත් රැස් වෙලා අනාගත ඵලයක් උපදින්න හේතුත් තියෙනවා. එහෙ එහෙ ඇවිදින් බෑ මේක ඉවර කරන්න. එතකොට සසර හදන පාරේ. ඒ වැඩේ නොකරන්න නෙවෙයි නොකිරීම කියන්නේ ඒකනේ. අර අවේරේනච කියන්නේ අර තණ්හා උපාදාන භව නොකරන්නේ. නොකරන්න නම් මොකද්ද කරන්න ඕනේ? පස්සයට එකතු නොවී ඉන්න වෙනවා. අර පරණ පංච පාදානස්කන්ධ ආපු පොළොන් පොළොන් සිතට නැත්තම් Taman හදාගත්ත එකට ඒක පරණ මැරිච්ච අතීතයක් නිසා දැන් ඒකත් මේක තේරුණාම එයාට යන්න කියන්න වෙනවා. එහෙමයි එයා මරන්නේ. හැංගිච්ච තැන ඉන්නවා ආවහම එකතුනේ නැත්නම් එයාට ආපහු හැංගෙන්න ඉඩ නෑ එයා යනවා. ඒ විතර උපන්න කුසල් දුරු වීම පටන් ගන්නවා. ඉදිරියට නොතැබීමෙන් නූපන්න කුසල් නූපදීම පවන්නනවා. දැන් දැන් ඔබ සම්මා වායාමයක් නේද කරන්නේ? දැන් ඕකෙම නේද? uppannam kamithatta nadivaseeti pajahati vinodeeti byamti karoti anabhavangamaeti කියන එක නේද ඔය කරන්නේ? වචනෙන් පාඩම් කරගත්තා. එතකොට පහාණය වෙනව නේද? කරලා බලන්නකෝ. ප්‍රතිඵල නැද්ද කියලා. මෙපමණ ලේසි ක්‍රමයක් තිබියදී මොකද මේ කරන්නේ? ලේසි කරගන්න බැරි වුණා ඒකයි උනේ. ඒව ගැන මම මෙතන කාලේ නාස්ති කරන්නේ නැහැ මොකට මේ අදවට අදාළ දෙයක්ම කියන්න ඕන නිසා. ඔය දසුත්තර සූත්‍රයේ තිබෙනවා දිගිකායේ දැනගත යුතු එකම දේ. ඒකේ තියෙනවා එකේ කාරණා දෙකේ කාරණා 10ක් දක්වා. සසර දුකින් මිදීම සහ මිනිසා දැකගත යුතු එකම දේ නම් මොකද්ද? පස්ස නිරෝධය පමණයි. සසර නිරෝධය කියන්නේ හැර රූපයක් හම්බෙන එක නවත්තන එක. ඉතින් බුදු වෙලාවත් එක නතර වුණේ නැහැ. ඒ නිසා අපි මේ පස්ව කියන්නේ හමු වීමට කියලා හිතාගත්තට හරියන්නේ නැහැ. මේවයි උදව්වෙන් Tamanට ස්පර්ශ වෙන්නේ අනාගත කුණුගොඩ. ඒකයි uppannam කාමිතක්කම්, uppannam ව්‍යාපාදිතක්කම්, හිංසාවිතක්කම් කියන්නේ උපදින එක. උපදින්න එපා කියලාත් නැහනේ. උපදින්න ඕනේ. හැබැයි එකතු වෙන්න එපා. අන්න කන්ති ආදිවාසීති කියන්නේ එකතු වෙන්න එපා. දැන් මේ විදර්ශනාව නේද? දැන් නැවත නැවතත් අනුපස්සී විහෙරති. නැත්තම් තවත් විදිහකින් ගන්නවා නම් uppannuppanne papake akusale dhamme ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් උපදින උපදින කාම විතර්කය ව්‍යාපාදී තර්කය විහිංසා විතර්කයේදී අනික්වාදී නෙවෙයි ඒක අර සමහර වචන මං කිව්වේ හදන්න ඕන කියලා. උපදින උපදිතවිලි නෙමෙයි. දැන් මේ අතීතයට එකතු නොවෙනකොට එයා මැරෙනවා නේද? එතකොට අනාගතයක් හැදෙන්නේ නැහැ නේද නිසා. එතකොට අතීතය හිස් වෙනවා නේද? තියෙනතුරු වෙන්නේ නැති දවසට කොහෙන්ද එන්නේ? එදාට වර්තමාන මොහොතේ හඳුනා ගන්න රූප වේදනා සංඥා සංකාර 15 ක්‍රියාසිතක් වශයෙන් ඒකට පංචස්කන්ධය කියහා පංච උපාදානස්කන්ධය කියන්නේ නැහැ. ඒක අතීතයක් නෙමෙයි අනාගතයක් නෙමෙයි වර්තමාන වර්තමානයේ. මෙතෙන්ද හදන්න ඕනනේ. සචිත්ත පරිවර්ධකන්ගේ තම් බුද්ධාන ශාසනන් නේද? සිත හදන්න තියෙන එකක් නේද? නිසා මෙන්න මේ වරද අපි කරගෙන ඉන්නවා අපි ඒකට එකතු වෙන පුරුද්ද නරක පුරුද්ද හදන් ඉන්නවා ඒ නිසා අපට ඒ ඒ මොහොතේ උපදින පංච උපාදානස්කන්ධයේ දැවිලි තැවිලි වලින් ජීවිතය දුක් විඳින්න වෙලා තියෙනවා. සමස්ත පෘථග්ජන සමාජයේම කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ විසින් මෙහෙවනු ලබන හිරකාරේ. නැත්තම් අපක මේ මේ මේ මේ ප්‍රාණයපකරුවෙක්. හොඳයි ඔවුන් නැතුවම අපි මෙහෙවයිද? uppannam කාම විතක්කන් නැත්නම් කාම විතර්ක ව්‍යාපාද උපදින්න නැත්තම් උපදින්නේ නැහනේ. තියෙනවා නම් තමයි අපි මෙහෙවන්නේ. දැන් මේ කාම විතරක ලෝභ නම්, ව්‍යාප විතරක දෝෂ නම්, විහිංසා විතරක මෝහ නම්, ලෝභක්ඛේ දේසක්ඛේ මොහක්ඛේ නිබ්බාන නැතුවම මොකද්ද තියෙනව ඇත්තේ? ඒවා නැති වෙන්න නැති වෙන්න ඔබ සසරටද යන්නේ වෙන තැනකටද යන්නේ? මේවා නිසා කම්පන වෙන සිත මේවා නැති විට අකම්පිත හිතක් එන්නේ නැද්ද? නොසෙල්වි ඉන්න බැරිද? නිහඬ සිත, සංසුන් සිත හදන්න පටන් ගත්තනම් සංසුන් වෙන තරමට ආසා හිතෙනවා. ආසා වෙන තරමට වැඩිපුර කාලය යොදන්න හිතෙනවා. ඡන්දයක් මේ ටික වදගෙනක් දෙන්නේ මේ ටික ඉවත් ඉවත් කරගන්න කල් ඉවසිල්ලක් නැහැ ඊට පස්සේ. දැන් දැන් ඔබ කාම විතරකේ ව්‍යාපාද විතරකේ විසින් මායයට පරාජය වෙනවා ඔබ දැන් මායя පරාජය කරනවා. මෙන්න මේ නොකිරීම කියන වචනේ එකතු නොවීම කියන කාරණා එකතු වීම නික්ෂුකාත්ම කියලා වචන පිළිගන්න එකතු නොවීම අනිත්‍ය කියලා පිළිගන්න. දැන් පංච උපාදානස්කන්ධේට අනාගත ඵල උපදන්න නැතු මිය ආතුයි. කාම විතරකේ අනාගත ඵල හදන්න නැතු මිය ආයතුයි. විද්‍යාපාද විතරකේ මිය ආයතුයි. ඒ වැඩේ අර පරණ පුරුදු වාර නොයන්න මෙතෙන් දිනු කරපු සිහියකින් මේක මැදට පනින්න ඕනනේ. එකතු වෙන්න ඉස්සෙල්ලා මැදට පනින්න ඕනවා. එතකොට කඩනවා. මම දකින්නේ සසර කඩන දැන මෙතන. සසර හදන්න පුරුදු වෙන මනුස්සයට බුදුරජාණන් වහන්සේ සසර කඩන්න උගන්වනවා. දැන් ඇස් දෙක පියාගෙන ඉන්න ඕනද? ඉඳගෙන ඉන්න ඕනද? කැලේට යන්න ඕනද? සිවුරු පරවන්න ඕනද? ඉසඹු ගන්න ඕනද? අරක දන්නේ නැත්නම් ওই මොනවා කළත් වැඩක් නෑ. ඒක දන්නවා නම් ඔය එකක්වත් කරන්න ඕනෙත් නෑ. සෝ බ්‍රාහමනෝ සෝ සමනෝ සෝ බික්කෝ එහෙම මිනිසුන්ට දීපු දහමක් නෙමේ කරන්නේ. මිනිස් වර්ගයාට තමන්ගේ චිත්තසංතානෙන් හදාගත්ත දුක නිදහස් වීම සඳහා තමන්ට හිත හදාගන්න ක්‍රමයක් කියලා දීපු එකක්. දැන් මේක අයින් වෙන්න අයින් වෙන්න යන්නේ කොහටද? සංසාරෙට නෙමෙයි බුදුන් වෙත. අර අනුසෝතගාමී පුද්ගලයා පවෙන් පිටින් ධානයෙන් සතර වෙත යනවා. පරිසෝතගාමී පුද්ගලයා බුදුන් වෙත යනවා. ඒකට බුදුන්ගේ ධම්ම කාය කියලා කියනවා. ඒක සෝවාන් මාදී මාර්ගඵලයෙන් ප්‍රත්‍යක්ෂ කරන නිර්වාණය කියලා කියනවා. ඒක ලෝකෝත්තර සුව කියලා කියනවා. ඒක අසංකත ධාතුව කියලා කියනවා. බුදුදහම ටිකයි නේද? බුදුදහම ඉතා ටිකයි. මම හිතන්නේ ඒ නිසා තමයි උන්වහන්සේ ගමින් ගමට යන ගමන් ඔය එක ධර්ම දේශනාවකින් ඕක කියලා මෙන්න මේක කරන්න කියලා යන්නේ නැත්තේ. අපිට ඉතින් එහෙම නෙමෙයි ඒක ගත වෙලා අවුරුදු 1600ක් වෙනවා 1600 තුල ආසන ඉතිහාස දිවිච්ච ඔක්කොම දැනගන්න ඕන නක් ඔක්කොම දැනගන්නවා ඕන දේ දන්නේ නැහැ අපිට ඔක්කොම දැනගත්තේ නැත්නම් කමක් නැහැ ඕනේ දැනගත්තොත් අපට ධර්මයේ දකිද බුදුන් දකි කියන එක සත්‍ය කරන්න පුළුවන් වෙනවා දැන් විදර්ශනා කරනවා කියන්නේ මොකද්ද එතකොට හිතට අරන් බෙද බෙදා බලනවා නෙමෙයි අර එකතු නොවීම නේද අනිත්‍ය. ඉතින් අනිදුක්ඛානාත් වශයෙන් නුවණින් බලන්න කියන්නේ ඒක නේද? එකතු වීම නිත්‍යසුඛ නම් එකතු නොවීම ආය බලන්නේ මොනවද? එකතු නොවී ඉන්නකො එතකොට අනිත්‍ය වෙනවානේ. මොනවායි අනිත්‍යද? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය අනිත්‍යයි. ඒ අභ්‍ය සංකාර අනිච්ඡාතනේ පෙන්වන්නේ. අන්න අපට මම දකිනවා මට 1900 81 දෙක විතර කාලේ ලංකාවේ තිබිච්ච පුංචි පොතක් කියවන යනකොට මේ தත්ත්වය තේරුම් නොගෙන භාවනා කියලා කරන්න තියෙන සියලුම ක්‍රමෝපායන් සැබෑ භාවනාව නොවේ කියලා විවේචනය කරලා භාවනාවට ක්‍රමයක් නැත කියලා වචනකින් අවසන් කරපු ලිපියක්. මේ මාව මේ ගමනෙන් උද්‍යෝගයමත් කර පළවෙනි මාදුටු දෙය. දකින්නා දකින්න දෙයත් අතර පරතරය අතුරු ගහන් කිරීම භාවනාවයි. දකින්නා මේ මොහොත දකින්න දෙය තමන්ගේ පරණ එක. මේ දෙකේ අතර තමයි මම ඉන්නේ ගැටීම තියෙන්නේ. තරතරයක් නැහැ ගැටුම තියෙන්නේ දකින්න දාසිතෙන් එන්න එකක් නැත්නම් ඒකට දකින්න දේ දරුණාම දකින්නෙක් නැහැනේ ඔවුන් මේක අනුගමනය කරන්නත් ඇති සත්‍ය අවබෝධ කරගන්න ඉන්නත් ඇති ඒ තරම් චරිත අවිහිංසකයි දන්නේ නැහැ ලෝකයා දන්නේත් නැහැ පන්තිල් වන්තිල් ගත්තාම ඇති ආය කඩන්න ගැරුන්නේ නැත්නම් ආය ගන්න ඕනේ නැහැ කිව්වා කියලා ඔකට බැනුම් ඇහුව ඇරුණාම ඒක ප්‍රගතිශීලී වරක් කියලා පිළිගත්තේ නැහැ අපේ අය. නමුත් ඒ ක්‍රමයක් නැති එක තමයි ඔය ක්‍රමයක් තියනවාද වර්තමාන මොහොත ජීවත් වෙනකොට ඇහෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද ගන්න කාමීතරක උපදින්නේ. කියලාද උපදින්නේ? නැහැ. උපදින එකනේ හදන්න තියෙන ක්‍රමයක් තියනවාද ඒකට ආයේ? අද එතුමන් කියන තැන මම ඉන්නවා. එතුමන් කොතරම් සත්‍යද කියලා අද මම පිළිගන්නවා. අපිට මේක සමාජයට දෙන්න ඕන. එතකොට උන්ට අවදි වූ තැන් පටන් Taman යන්නේ හැම තැනකදීම අනිකුත් යහපත් කටයුතු වලට කිසිම තහනමක් බාධාවක් නැහැ. මේ ත්‍රිවිධ විතරකේ එන්නේම Tamanට අදාළ තැනදී. ඒ පුද්ගලයාට අදාළ ශේස්ත්‍රයේදී. ඒක පිළිබඳව මනක් තේරුම් අරගෙන මේ හොරාට එනකොට අල්ලගන්න දිනු කරන සිහියකින් ඉන්න. අපි උදාහරණ වල පෙන්ලා තිබෙනවා. ප්‍රියදුරාට මහපාරදී කොන්දොස්තරට බසේදී මව්පියන්ට දරුවන් ළඟදී ගුරුවරයාට ශිෂ්‍යයන් ඉස්සරහදී ආයතන ප්‍රධානියාට සේවකයන් ඉස්සරහා මේ කීසා නොකි ආගමික ආගම් අතර ආගම් අතර කෝකෙන් ආවත් කාම විතර්කයේ ව්‍යාපාදයේ දක්ක විහිංසාවේ තර්කයේ මායя මේකට එකතු වෙන එක ආගමික ජීවිතය නෙමෙයි පෞකාර ජීවිතය. මෙන්න මේක ප්‍රහාණය කරන එක පමණයි ආගමික ජීවිතය. සියලුම මනුස්ස වර්ගයා සඳහා සර්වාගමිකයි. පුළුවන් නම් ලෝකයක් හැදෙනවා. අර අනිකුත් ආගමික සංකේත එහෙමම තිබුණාවයි, දැනුම් පිටුම් එහෙමම තිබුණාවයි මේක කරනවා නම් ලෝකයා ඔක්කොම එකතු වෙලා බුදුන්ට වඳිනවා කියලා කියන්න වෙනවා. අදාළ කරුණු තේරුම් අරගෙන විදර්ශන යන කුමක්දයි තේරුම් අරගෙන ඌ අවදි වූ තැන් පටන් ඉන්දට යනතුරුම මේ සතර ඉරියව්වේ සහ දොරවල් හයේ මේ ත්‍රිවිධ විතරකයට එකතු නොවීමෙන් බලන අනිත්‍ය බලලා ඔබේ සිතේ ඇතුළත හිස් කරගන්න. නැති දවසට ගැටෙනකොට එන්න දෙයක් නැතුව හමුදුක නැති බව තේරෙවි. දැන් වැටෙනවට කියනවා ධම්මැස පෑදෙනවායි කියලා. ඔබටත් ධම්මැස පාදාගෙන අනුගමිත ප්‍රතිපදාවක් තුළ ඉහාත්ම වශයෙන්ම මේ සංසුන් සෝයට හිමිකම් කියන්න ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. ඉහාත්ම වශයෙන් හෙවත් මේ ජීවිතේදීම මේ අනුගමනීය ප්‍රතිපදාවේ පටිසෝතගාමීන් වී අදාළ ප්‍රතිඵල හිමි කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.